අවසරයි ඊළඟ ප්‍රශ්නේ අහලා තියෙනවා බුදුදහමේ දුකයයි හඳුන්වන්නේ කුමක්ද? අප සාමාන්‍ය ව්‍යවહાරයේ අත්දකින්න දුක සෑඩ්නස් කියන එකමද? ගෞරවණීය සාමාන්‍ය ලෝකයේදී අපි අත්විඳින්නේ දුක්ඛ වේදනාව. ඉතින් සාමාන්‍ය දුක්ඛ වේදනාව කියන එක මිනිසාට පමණක් නෙමෙයි සතා සිව්පාවට පවා දැනෙනවා. ඒ නිසා ඒ සතා සිව්පාවට පවා දැනෙන දුක වටහාගෙන අපිට නිවන් දකින්න පුළුවන්කමක් නැහැ. නිවන් දකින්න නම් ආර්යයන් වහන්සේලා දකින ආකාරයෙන් දුක දකින්නට ඕන. ඒක තමයි දුක්ඛ ලක්ෂණ කියලා කියන්නේ. දුක්ඛ ලක්ෂණ මොනවාද? සංකත විපරිණාම පීලන සංතාප. සංකත කියලා කිව්වේ හේතු ප්‍රත්‍යයෙන් හටගන්නා බව, විපරිණාම කිය වෙනස් වෙන වහ බිඳෙන බව, පීලන කිවි ඉදදීන් බිඳින් දෙකෙන් පෙළෙන බව, ਸੰతాප කිවි ඉදදීන් බිඳින් දෙකෙන් දැවෙන බව. එතකොට මේවා ඒ රූප, ඒ නාම රූප ධර්මයන්හිම ක්‍රියාත්මක වෙන ලක්ෂණ. එතකොට දැන් අපි අනිත්‍ය කියන එක රූපය රූපය තුල තියෙන දෙයක් හැටියට හඳුනා ගන්නවා අනාත්ම කියන එකත් රූපය තුල තියෙන දෙයක් හැටියට හඳුනා ගන්නවා දුක්ඛ කියන එක විතර රූපය නිසා මට දැනෙන දෙයක් වගේ තමයි අපි හිතන්න පුරුදු වෙලා තියෙන්නේ. එහෙම නෙමෙයි ත්‍රිලක්ෂණ කියලා කියන්නේ දුක්ඛ කියන එකත් ඒ රූපේහිම තියෙන දෙයක්. නාමේහිම තියෙන දෙයක්. එතකොට මේ නාමේහි රූපේහි තියනවා කිව්ව කිව්වන් පස්සේ මේ දුක්ඛ වේදනාව කියලා කියන්නේ නාම රූප ධර්ම දැන් පරමාර්ථ වශයෙන් බෙදනකොට 82කට බෙදනවානේ 82කින් එකක් විතරයි වේදනා කියන්නේ. ඒ වේදනාවෙත් තියෙනවා සුඛ දුක්ඛ උපේක්ඛා කියලා අවස්ථා තුනක්. එතකොට ඒකෙන් දුක්ඛ කියලා කියන්නේ එකව. එතකොට වේදනාවිනුත් තුනෙන් එකක් විතරයි දුක්ඛ වේදනා කියන්නේ. ඉතින් ඒ සංස්කාර ධර්මයන් හැටියට වෙන් කරලා තියෙන එහෙම නැත්නම් පරමාර්ථ ධර්ම හැටියට වෙන් කරලා තියෙන 82න් එකක් කරගෙන ඒකෙනුත් තුනෙන් එකක කොටසක් විතරක් දුක කියලා දැනගෙන නිවන් දකින්න බෑ. සබ්බේ සංඛාරා දුක්ඛා. සියල්ල දුකයි කියලා. එතකොට සැප වේදනාවත් දුකයි කියලා දකින්න පුළුවන් වෙනවා. ප්‍රියමනාප දෙයක්, කැමති දෙයක්, සෝමනස්සයක්, සතුටක් දුකයි කියලා දකින්න පුළුවන්. ඒ දකින්නේ දුක් වේදනාවෙන් නෙමෙයි අර සංකත විපරිණාම පීලන ਸੰతాප කියන ලක්ෂණ වලින්. ඒ ලක්ෂණ වලින් දැක්කොත් තමයි සබ්බේ සංඛාරා දුක්ඛා කියන බව අපට වැටහෙන්නේ. එතන තියෙන්නේ මේකේ nissara බව. සරු සරු හැටියට ගත යුත්තක් නැහැ. නින්දිත තුච්ච ගතිය කියන එක තමයි එතන අවබෝධ කරගත යුත්තේ.